හිරු නිවෙන හැන්දෑවක සිත් වැටිය අද්දර අඳින වර්ණ රේඛාව නිෂ්පාදනය ප්‍රියන්තනී ගමගේ හිරු නිවෙන හැන්දෑවක සිතුවම් කරන්නේ ස්වර්ණ ගුණවර්ධන සුබ අලුත් අවුරුද්දක් වේවා භාග්‍ය මාසය නම් වූ බක් මාසයේ අවසාන සැඳෑවක හිරු නිවෙන වේලාවක අප ඔබ සුබුරුදු පරිදි මුණ ගැහෙනවා. හිරු නිවෙන හැන්දෑවක සිත් වැටිය අද්දර වර්ණ රේඛාවක් අඳින්නට මම ස්වර්ණ ගුණවර්ධන මාත් සමග ප්‍රියන්තනි ගමගේ ඔබට මේ මිහිරි අදහස් සමූහය තිලින් කරන්නට එක් වී සිටිනවා. දවස ගෙවිනි නම් දවසේ වැඩ කටයුතු නිසියාකාරව ඉටු කරන ලද්දේ නම් ඔබට රාත්‍රිය ආශිර්වාදයක් වෙනවා ඇති. ඒ තාගෝර්ගේ අදහසක්. තාගෝර්ගේ මේ අදහසත් මට ඔබට සමග බෙදා ගන්නට සිතුණා අද හිරුනි වෙන හැන්දෑවක ආරම්භයත් සමග. බටදණ්ඩක් සිදුරු කළහොත් එහි තෙල් හෝ වතුර හෝ රදවන්නට නොහැකිය. එහෙත් එය දෙතුලට තබා පිඹිනු ලැබුවහොත් සංගීතයක් මැවිය හැකිය. එවන් සංගීතයක් සමගින් අපි හිරු නිවෙන හැන්දෑවක ආරම්භ කරමු මේ විදියට. උපුල් ශාන්ත සන්නස් ගැලරියු ගීතයක් ආනන්ද පෙරේරාගේ ගායනයක් හැටියට. කමලියා රැලේ ගිහිල්ලා සුකුමාල පුරුවක් ගෙනල්ලා රටේ කවිය ඊටාම විචිත්‍ර ආකාරයට වෙනස් වෙවි ඉදිරියට ගිය නිර්මාණාත්මක අංගයක්. සිව්පද කවිය ඊටාම ජනප්‍රියත්වයට පත්ව තිබු කොළඹ යුගයේ ජී.බී. සේනානායක තමගේ පරිගැනීම කියන කෘතියේ කෙටි කතා සංග්‍රහයේ යම් ගද්‍ය හා පද්‍ය අතර නිර්මාණ කීපයක් ඉදිරිපත් කරනවා. ඒ තමයි අපේ රටේ මුල්ම නිදහස් පද්‍ය හැටියට හඳුන්වන්නට පුළුවන් වන්නේ. පලි ගැනීම කියන කෙටකතා සංග්‍රහයේ එන මේ නිදහස් කවිය අපි රස විඳින්නේ කොහොමද කියලා හිතමු. මසකු හඬ නගා දැකලුයෙන් ගම් ඉවුර අස පන් ගසින් යුත් නොගැඹුරු බොරදිය කැළඹින. ඈත ඉවුරෙහි උසට වැඩුණු මහා උණ පඳුරින් අහසට නැගුණු කොබෙයියෙක් කෑ ගාගෙන පියඹා ගියේය. පරිගැනීම ජී.බී. සේනානායක. ඔන්න ඔය විදිහට තමයි ලංකාවේ නිදහස් කවිය ඇරඹෙන්නේ. කොහොමවත් මේ පරිගැනීම කියන ජී.බී. සේනානායකගේ කෙටි කතා සංග්‍රහය පිළිබඳව තවත් කතාවක් තියෙනවා. ඒ කතාව පස්සට. අපි අබේවර්ධන බාලසූරිය සහ නිරංජලා සරෝජිනී ගායනා කළ ප්‍රේමසිරි කේමදාසගේ සංගීතයෙන් හැඩගැන්වුණු ගීතයකින් සරසමු හිරුනි වෙන හන්දාව Thank you. ලස්සන ගැන කතා කියන්නම් කතා කියන්නම් හිත දැනියන් කලින් ඔය මුහුණට පාට වැටියන් ඉකිරි හිතක ආදරයේ නෙළුම් පිපියන් නෙළුම් පිපියන් එක්දස් නවසි පණහ වෙන විට පොත් ප්‍රකාශනය සිදු වුණේ හෙමි හෙමින්. පොතක් එළිදුටු විට ඒ ගැන සමාජ කතාබහක් ඇතිවන තරමටම පොත් ප්‍රකාශනය අඩුයි. සාහිත්‍යයේ අතීතය ගැන හොයා බලනකොට මුලින්ම රජය විසින් තහනමට ලක් කළ පොත් තුනක් ගැන 1950 දී පමණ අහන්නට ලැබෙනවා. ඉන්න එකක් තමයි අප කලින් සඳහන් කළ ජී.බී.සී. නනායක ශූරීන්ගේ පලි ගැනීම කෙටි කතා සංග්‍රහය. එතකොට ඩී.ආර්. ජයවර්ධන ලියා ඇති සමාජ සංදර්ශනය කියන පොතත් මේ විදිහට රජය විසින් තහනම් කරනවා. මෙහි ප්‍රධානම තැනගන්නේ යක්කඩුවේ ශ්‍රී පඤ්ඤාරාම හාමුදුරන් වහන්සේ ලියු වනකතා පොත. වනකතා පොත තහනම් කිරීමෙන් නොනැවති ඒ පොත් එකතු කරලා ගිනිබත් කළා කියලා කියවෙනවා. කොහොම වුණත් ඒ පොතේ තියෙන එක්තරා කවියක් මහත් ආందోලනයකට ලක් වෙනවා. එතකොට තිබුණේ ඩී.එස්.සේනානායක මහතාගේ ආණ්ඩුව ඩී.එස්.ඒ. නායක මහතාගේ ආණ්ඩුව ඍජුව විවේචනයට ලක් කරනවා මේ කවියෙන් කියන එක එතනදී කියවුණා. ඒ හේතුව නිසා වනකතා 1 සහ වනකතා 2 කියන පොත් දෙකම තහනම් කරනවා. ඒ හේතුව නිසාම පඤ්ඤාරාම හාමුදුරුවෝ ලියන්නට බලාපොරොත්තු වෙන සිටි වනකතා පොත් පෙළ පොත් 10ක් ලියන්නට තමයි උන්වහන්සේ සැලසුම් කරලා තිබුණේ කියලා කියනවා. ඒ පොත් පෙළ පළවීම එහෙමම නවතිනවා. දේශපාලනයට ඉතා කෙලින්ම පොක්කක් දැනෙන විදිහට රිදෙන විදිහට මේ කවි රචනා වෙලා තිබුණයි කියලා කියනවා. එහි ප්‍රධාන කවිය අවධානයට ලක්වන කවිය මෙහෙමයි. අපායට යන්න ඕනෑ නම් නුඹට කරපන් මහ ඇමතිකම එක දවසකට නැත්නම් පන්සලක දේවාලයක සිට අධිපතිකම කරාපන් තුන් දවසකට දෙවනන්ත වෛද්‍යසේකර කියන ගායන ශිල්පියා මහ විශාල ගීත සංඛ්‍යාවක් ගායනා කරලා නැහැ. ඔහු ගායනා කරපු මියුරු ගීතයක් තමයි අප මේ ළඟට ඔබත් එක්ක බෙදාගන්නේ හිරු නිවෙනා හැන්දෑවේදී. Thank you. කුසලානි මදියාවේ රන් කුසලානි රාශියක් ගායනා කළ ඉන්දීය ගායිකාවක් මතක් වෙනවා. ඇය සිංහල ගීත රාශියක් ගායනා කරලා තියෙනවා. ඊටම ජනප්‍රිය ගීත. ඇය පසු කාලීනව ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවක එඩ්වඩ් ජයකොඩි ගායන ශිල්පියා විසින් ඔහුත් සමග ගීතයක් ගයන්නට යමුනා රාණියට ආරාධනා කරනවා. එඩ්වඩ් සමග යමුනා ගායනා කළ මේ ගීතයේ අපට එඩ්වඩ්ගේ හැබෑ සිංහල ඌරුවට ගායනා හඬත් ඒකම ජම්ම රාණිගේ අසිංහලකම තැවරුණු සිංහලහනත් හොඳට ඇහෙනවා. අතීතයත් වර්තමානයත් එක්තැන් කළ අවස්ථාවක් හැටියට අපට මේ ගීතය හඳුන්වන්නට පිළිවන්. කෝදාගොඩ ඒ කාලේ නිතරම ගුවන් විදුලියට ආව ගිය අග්‍රගණ්‍ය බුද්ධිමතෙක්. ඔහු සිය වෘත්තිය වන වෛද්‍ය වෘත්තිය, බටහිර වෛද්‍ය වෘත්තියේ යම් යම් දේවල් අපිට ගැළපෙන ආකාරයට සරල සිංහල භාෂාවෙන් ඉදිරිපත් කරන්නට අප්‍රමාණ හැකියාවක් තිබුණු කෙනෙක්. ඔහු ඔහුගේ අනෙකුත් නිර්මාණ අතරේ ඉඳ හිට ගීතයක් දෙකක් රචනා කරනවා. ආචාර්ය අමරදේවයන් ගායනා කරන මේ ගීතය අවුරුද්ද හා බැඳුණු ගීතයක් මේ ගීතය රචනා කළේ මහාචාර්ය නන්දදාස ගෝදාගොඩ මේ ගීතයෙන් පස්සේ අපි හිරුනි වෙන හන්දාවත මුල් කොටස නිමවටපත් කරලා ඊළඟ කොටසට ඔබේ අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වෙනවා Thank you. වැල්ලේ පතල සිහිල් සෙවණැල්ලේ තුලසිනිනු සුදු වැල්ලේ පතල සිහිල් සෙවණැල්ලේ කතල කොමල පිකිරිදිය නබන් වයන්නා ලකල කොමල පිකිරිදිය තබන් වයන්නා හිරු නිවෙන හැන්දෑවක සිත් වැටිය අද්දර අඳින වර්ණ රේඛාව නිෂ්පාදනය ප්‍රියන්තනී ගමගේ හිරු නිවෙන හැන්දෑවක සිතුවම් කරන්නේ ස්වර්ණ ගුණවර්ධන යලිත් අපි කිලුණි වෙන හැන්දෑවක හිත් වැටි අද්දර වර්ණ රේඛාවක් අඳිමින්. ටියුඩ ජයශාන්ත කියන ගායන ශිල්පියා ඉතාම මිහිරි ලෙස හින්දි ගීත ගායනා කළ ශිල්පියෙක්. ඔහුගේ සුන්දර ගීත කියන එක පුදුල ප්‍රසංගය බොහෝ රසිකයින්ගේ අවධානයට ලක් වුණා. ඔහු ඉඳහිට සිංහල ගීතත් ගායනා කළා. කොමුණත් කාලකට ඉස්සර ගායනා කළ මේ ගීතය හිරු නිවෙන හැන්දෑවේ සැඳෑ මිහිර ඔබට ලං කරන්නට සමත් වේවි කියලා අප විශ්වාස කරනවා. ටුඩ ජයශාන්ත සමග මේ ගීතය ගයන්නට එක්වන්නේ අමිතා දලුගම. ගීතය සංගීතවත් කළේ වික්ටර් දලුගම. Thank you. ගිහියන් කනපත නොලියා තඹපත් පවත් කළේ තමන් බව නිශ්ශංකමල්ල රජතුමා කියනවා. නිශ්ශංකමල්ල රජතුමා ඉතා විශාල තඹපත් සංඛ්‍යාවක්, සෙල්ලිපි සංඛ්‍යාවක් හැමතැනම ඉදි කරපු ලියපු කෙනෙක් හැටියට ඉතිහාසය සඳහන් කරනවා. ඔහු ඊටාම ප්‍රියකල විෂයක් හැටියට තමන්ගේ නම සඳහන් සෙල්ලිපි පිහිටුවීම සඳහන් කරන්නට පුළුවන්. දැන් ඔහු කියන මේ වකවානුවට සියවසකටත් වඩා ඉස්සර තමයි විජයබාහු රජුරෝ රජකම් කළේ. විජයබාහු රජුරෝ පනකඩු තඹසන්නස ලියන්නේ ඒ කාලේ. මේ විජයබා රජුරෝ තඹසන්නස ලියන්නේ පුස්කොළ පොතක ආකාරයකට පිටු ගණනාවකින් සමන්විතව බඳින්නට පුළුවන් ආකාරයට තමයි මේක ලියන්නේ. එතකොට මෙහිදී ඊටාම අපූර්ව ගී කොටසකින් ආරම්භ වෙලා සාහිත්‍යමය අගයකින් යුක්තව මේ තබපත් රචනා කිරීම අපිට දකින්නට පුළුවන්. ඒකේ තියෙන්නේ විජයබාහු රජුරුවන්ගේ පිය රජතුමා සොලීන්ගෙන් බේරි වනගතව සිටි වකවානුවේ රැකවරණය දුන් බුදල්නාවන් ගැන. රුහුණේ දඩනායක වූ සිත්තරුබිම් බුදල්නාවන් යනුවෙන් ඉතා නිශ්චිත ඓතිහාසික තොරතුරක් එහි සටහන් කර තිබෙනවා. එහි රචනා ශෛලිය කඹුරුපිටිය වනරත්න හාමුදුරුවන්ගේ අගය කිරීමට ලක් වෙනවා. ඒ ශෛලිය චම්පු කාව්‍ය ශෛලිය බව උන්වහන්සේ කියනවා. අපි වරක් මේ පනාකඩු තඹසන්නස හමු කලාපය බලන්න ගියා. ඒක සාමාන්‍ය ගමක්. වෙනත් කිසිම ඓතිහාසික දෙයක් ඒ ගමේ දකින්නට තිබුණේ නැහැ. ඒත් ඒ හවට ගම්වල එවැනි ස්ථාන ගණනාවක්ම තියෙන බව නොකිය නොහැකි. මාතර දිස්ත්‍රික්කයේ රොටුඹ පස්කුඩ ප්‍රදේශයේ තමයි මේ පනාකඩුව පිහිටලා තියෙන්නේ. එය තාමත් ගැමි ගතිය සිඳී නොගිය ගම්මානයක් හැටියට හඳුන්වන්නට පිළිවන්. එදා සීගිරි කාශ්‍යප කියන ඓතිහාසික කතාවක් රැගත් චිත්‍රපටයට මේ ගීතය ගායනා කළේ හරුන් කුමාර් ලන්ත්‍රා සමග සුජාතා අත්තනායක. දෙවියන්ගේ දේවිය ලක්ෂ්මී. ඇය ශ්‍රී හැටියට ශ්‍රියා කාන්තාව හැටියට සැලකෙනවා. ඇය විෂ්ණු දෙවියන් සමග පහළ වූ බවත් තවත් කතාවකට අනුව කිරිසයුර කලඹද්දී මතු වූ බවත් කියවෙනවා. පියුමක් අතැතිව පියුමක් පිට සිටින ලක්ෂ්මියට ඇතුන් දෙදෙනෙක් දෙපසින් ආචාර කරමින් සිටිනවා. අප්‍රධාන දේවතාවියක්සේ වන්දනයට පාත්‍ර වන සිරිකත ඊටාම ඉහළ ගරු සැලකිලි ලබන්නට සමත් වෙනවා. විවිධ චරිත හැටියට විෂ්ණුට ස්වરૂප ගණනාවක් ඇති නිසා ඊට අනුරූපව ලක්ෂ්මිය පහළ වන බවයි පුරාණ දේව කතාවල සඳහන් වන්නේ. උන් ඔය විදිහට ගත්තාම රාමගේ සීතා හැටියටත් ක්‍රිෂ්ණගේ බිරිඳ රුක්මණී හැටියටත් ක්‍රිෂ්ණගේම තරුණ වයසේ ප්‍රියම්බිකාවිය වූ රාධා හැටියටත් බොහොමන් ලබන්නේ ලක්ෂ්මිය බවයි ඉන්දියානු පුරාණ කතාවල කියවෙන්නේ. අපි ගීත සාහිත්‍ය බලනකොට ඒ ගීත සාහිත්‍යයේ ඊටාම ශාස්ත්‍රීය පැත්තට නැඹුරු වෙච්ච ගීත දකින්නට ලැබෙනවා. සමහර ගායක ගායිකාවන් ශාස්ත්‍රීය අංශයේම පෝෂණය කරමින් ගීත ගායනා කරන්නට වැඩි කැමැත්තක් දැක්වුවා. ඒකට එක හේතුවක් තමයි ගුවන් විදුලිය ඒ කාලේ අගය කළේ බලාපොරොත්තු වුණේ ಭಾರತೀಯ රාගධාරී සංගීතයේ සම්මිශ්‍රණය වූ ගීත කලාවක් සිංහල ගීත කලාව හැටියට පෝෂණය විය යුතුයයි කියා. කොහොමද මේ සංගීතයේ තිබිච්ච මිහිරියාව සිංහල අපිට ඉතාම හොඳට ගැලපුණා. ඒ බව සනාථ කරන ගීතයක් මේ ඩෝල්ටන් අල්විස් රචනා කරන්නේ ගයන්නේ මහාචාර්ය අමරා රණතුංග. ලංකාවේ මුල්වරට සන්නද්ධ අරගලයක් ආරම්භ වන්නේ 1971 දී. තරුණ නැගිටීමක් හැටියට සැලකනවා. සිරිමාව් බණ්ඩාරනායකගේ ආණ්ඩුව තිබිච්ච කාලේ. 71 අප්‍රේල් සන්නද්ධ අරගලය ආරම්භෙන්නේ අප්‍රේල් 5 වෙනිදා. මේ නැගී සිටීමේ එක් ප්‍රබල ස්ථානයක් දෙනියාය. ඒ කාලේ ඉතා කුඩා කොළුවෙකු හැටියට දෙනියායේ මැදිවිදු හලේ නේවි ආෆ්‍රිකාගාරයේ සිටි සිසුන් කිසිවෙකුට මේ දවසේ ප්‍රහාරය සිදුවන බව රහසක් උනේ නැහැ. අපි ඒ ගැන දැනුවත්ව හිටියා. රාත්‍රී 12 පහ වෙලා ටික වෙලාවක් යනකොට විශාල ශබ්දයක් සමග විදුලිය විසන්දි වුණා. ඊට පසුව ප්‍රහාරය ආරම්භ වුණා. ඊට පස්සේ පොලිසියට පහර දෙන ශබ්දය හා වෙඩිහඬ අපිටත් ඇහුණා. පස්සේ අපි නිදාගත්තා. මේ ප්‍රහාරය සම්බන්ධව පසුව සිරිමෙවන් චන්ද්‍රසේකර මහතා පොතක් සම්පාදනය කරනවා. සිරිමෙවන් මේ ප්‍රහාරයේ චුදිතේ. ඔවුන් සතුව තිබූ ආයුධ ගැන ඔහු කරන විස්තරය විශ්වාස කරන්නත් අමාරුයි. එක්තරා අවිවිශේෂයක් නම් කර තිබුණේ මොලටෝ කොක්ටේල් යනුවෙන්. බෝතල් වලට පෙට්‍රල් සහ ඩීසල් පුරවලා පාන් කඩ ඇබයක් ගැහුවම ඒ අවිය නිර්මාණය වී අවසන්. ඒවා ගිනි දල්වා වීසි කළ විට බෝතලය බිඳී එතන ගින්නක් හට ගන්නවා. අනෙක් ආයුධ වර්ගයේ උනේ හිස් සැමන්ටින් හා කිරිටින් වල සකස් කළ අත් බෝම්බ. මේවා ගිනි දල්වා විසිකල යුතුයි හරිම අවදානම්. ඒවා හරියට පුපුරා යන්නේත් නැහැ. අපේ තියාගෙන පත්තු කිරීමේ අවදානම කීප දෙනෙකුටම විශාල තුවාල ඇති කරන්නට සමත් වුණා. උන්වය ආයුධ වර්ග දෙක විතරයි මුළු කණ්ඩායමටම තිබුණේ. ඒ ඇරුණාම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැහැරගත් එකම එක තුවක්කුවක් මේ කණ්ඩායම සතුව තිබුණා. ඒ තුවක්කුව පත්තු වුණේ නැහැ. ඒකේ පින් එක හැලිලා. දෙනියාය පොලිසිය අල්ලා ගන්නට ගිය සටන්කාමීන් ළඟ තිබුණු මුළු අවිසංචිතයම එච්චරයි. ඒ වගේ ප්‍රාථමික අවිආයුධ වලින් රටක් අල්ලන්නට යන කොයිතරම් විසුළු සහගතද කියලා අද මේ පිළිබඳව කල්පනා කරද්දී අපට හිතෙනවා. එහෙමනම් දැන් ඉතින් අප මේ රාත්‍රිය බැවින් ඔබෙන් සමුගෙන යා යුතු ඇති බව අපට සම් කරනවා. මේ රාත්‍රිය ආනන්දයෙන් පිරුණු එකක් වන්නේ ඔබ ඔබේ සිත ආනන්දයෙන් පුරවාගත් විට එනිසා මේ මිහිරි අදහස සමග අද හිරුණ වෙන හැන්දෑවක වැඩසටහනින් අපි සමුගන්නට කල්පනා කළා. අපි කියන්නේ ප්‍රියන්තනි ගමගේ සහ මම ස්වර්ණ ගුණවර්ධන. අපි යලිත් දවසක මේ විදිහටම හිරුණ වෙන හැන්දෑවක හිත වැටි අද්දර වර්ණ රේඛාවක් අඳින්නට මුණ ගැහෙනවා. ඔබට යහපතක් වේවා. Thank you.